පාපකානං කෝ ඒතං ආවුසෝ අකුසලානං ඉච්ඡාවචරානං අදිවචනං යදිදං අංගනං තී සද්ධාවන්ත පින්නතුනි අද මේ පින්වත් පිරිස තමන්ගේ ආදරණීය දියණියගේ ජන්මදිනය සිහිපත් කරමින් දිනෙන්සා දිම්නා නිම්නාද දියණියගේ උපන් දිනය නිමිති කරගෙන ඒ දැරියට ආශිර්වාද කරන්නටත් ඒ වගේම මිය පරලෝකීය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට වගේම තමන් අවවාද අනුශාසනා ලබන ඒ ගෞරවනීය ස්වාමින් වහන්සේලාට සෙත් ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරන්න මේ හැම දිනාටම මෙලව පරලව යහපත පිණිස උසස් වූ ධර්ම දානමේ කුසලයක් સિદ્ધ කරගන්න අපේක්ෂා කරමින් අද මෙබඳු මහා පිංකමක් කරන්නට ධර්ම දේශනාවක් පවත්වලා ලංකාවේ පමණක් නොවේ ලෝකේ පුරා සිටින සදහැවත් බෞද්ධ පින්නතුන්ගේ ධර්මඥානෙ දියුණු කරගන්නට අවස්ථාව සලස්වා දීලා උසස් වූ ධර්ම දානයක් සිදු කරගන්නට අද දවසේ අපේක්ෂා කළේ. ඒ සිදු කරගන්නා වූ උත්තරීතර කුසලය මේ මව්පියන් ඇතුළු ඥාතීන් හැම දෙනාගේම සිත් සතන් තුළ වගේම මේ දහම් අසන හැම දිනාගේම සිත් සතන් තුල ඒ දහම් ඇසීම තුලින් යම් කුසල බලයක් යම් ප්‍රසාදයක් යම් ප්‍රබෝධයක් ඇති වෙනවද ඒ සියලු දෙනාගේ හදවතින් නැගෙන ආශිර්වාදය දිනෙන්සා නිම්නාද දියණියට නිරෝගී සම්පන්නිය පිණිස දිගාසිරි ලැබීම පිණිස දරුවාගේ අනාගත ජීවිතය ආලෝකමත් වෙන්නට ගුණනැන සපිරි යහපත් දරුවෙක්සේ වැඩෙන්නට ඒ හැම දෙනාගේම ආශිර්වාදයේ විශේෂයෙන් බලපවත්වනවා. මව්පියන් නිරන්තරයෙන් Tamanගේ දරුවන්ට ආශිර්වාද කරනෝ නමුත් හොඳ පින්කමක් කරලා කරන ආශිර්වාදය විශේෂ ආශිර්වාදයක් හැටියට බලපවත්වනවා. ඉතින් අද දවසේ මේ බඳු මහ පින්කමක් කිරීම තුළින් ඒ මව්පියන් ඇතුළු මේ ඥාතීන් හැමදෙනාම අපේක්ෂා කළේ ඒ ප්‍රධාන කාරණයයි. ඒ වගේම සැමට දහම් අසන්නට අවකාශ සලස්වා දීලා තම තමන්ගේ මෙලව පරලොව ජීවිත දියුණු කරගන්නට දහම් මඟ හඳුනා ගන්නට මේ තුලින් යම් අවකාශයක් සලස්වා ගන්නවා. අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ මජ්ක්‍ධිම නිකාය සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායෙහි මූල පණ්ණාසකය කොටසේ ඇතුළත් වෙන අනංගන සූත්‍රයේහි ඇතුළත් දේශනා පාඩය. මේ සූත්‍රය දේශනා කරන්නේ සරියුත් මහරහතන් වහන්සේ විසින්. සරියුත් හාමුදුරුව පින්නතුන් දන්නවා අහලා තියෙනවා මේ සම්බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ හැරුණකොට ශ්‍රාවකයන් අතර වැඩ සිටිය මහා ප්‍රඥා උන්වහන්සේ ධම්මසේනාධිපති කියන මේ විශේෂ ගෞරව නාමය ලබන්නට සුදුසුකම් ලැබුවේ මේ දහම පිළිබඳව ඊතරම්ම විචක්ෂණ ඊතරම්ම ප්‍රඥාවෙන් ලෝක ධර්මය අවබෝධ කරගෙන තමන් වහන්සේ සමග වාසය කරන ගුණධම් වඩන භික්ෂු පිරිසටත් අනන්ත දෙවි මිනිසුන්ටත් කරුණා මෛත්‍රියෙන් ඒ දහම පහදා දෙන්නට උන්වහන්සේ තරම්ම විචක්ෂණයි එතරම්ම දක්ෂතාවයක් උන්වහන්සේ තුල පැවතුණා. අන්න ඒ ධම්මසේනාධිපති සරියොත් මහරහතන් වහන්සේ විසින් තමයි මේ අනංගන සූත්‍රය දේශනා කළේ. දිනක් භික්ෂූන් වහන්සේලා තමන් වහන්සේ සමීපයට වැඩම කළ මොහොතේ සරියොත් හාමුදුරුව දේශනා කරනවා මහණෙනි එහෙම ආයුෂ්මතුනි මේ ලෝකයේහි පුද්ගලයෝ පිරිස් හතරක් ඉන්නවා. එහෙම නැත්නම් මේ සමාජය කොටස් හතරකට බෙදන්නට පුළුවන්. ඒ තමයි Tamanගේ මනසේ අංගනයන් පවතින බව නොදැන කටයුතු කරන පිරිස. ඒ වගේම තමන්ගේ මනසේ අංගනයන් පවතින බව දැනගෙන කටයුතු කරන පිරිස. මෙසේ පැහැදිලිව කොටස් දෙකකට බෙදෙනවා. ඒ Tamanගේ මනසේ අංගනයන් තියෙන අය අතරිනුත් ඇතම් කෙනෙක් තියෙන බව දන්නේ නැහැ ඇතම් කෙනෙක් තියෙන බව දන්නේ. Tamanගේ මනසෙහි අංගනයන් නැති පිරිස අතරත් ඇතම් කෙනෙක් නැති බව දන්නෝ ඇතම් කෙනෙක් එහෙම නැති බව දන්නේ නැහැ. මෙන්න මේ විදිහට පැහැදිලිව සමාජයේ කොටස් හතරකට බෙදන්නට පුළුවන් කියලා සරියුත් හාමුදුරුවෝ දේශනා කළා. දැන් මෙතනදී මේ කාරණය පැහැදිලි කරගන්නට ඉස්සෙල්ලා අපි මේ අංගන කියලා කියන්නේ මොකක්ද කියලා ටිකක් හඳුනාගෙන හිටියොත් අපිට මේ කාරණේ පැහැදිලි වෙනවා. අංගන කියලා කියන්නේ දැඩි කෙලෙස්. මෙතන මේ සූත්‍රයේදීම ටිකක් ඒ කරුණු පැහැදිලි කරගෙන යද්දී මුගලන් මහරහතන් වහන්සේ විමසනවා අංගනං අංගනන්ති ආවසෝ උච්චති කිස්සනකෝ ඒතං ආවසෝ අදිවචනං යදිදං අංගනන්ති ඇවත් සාරිපුත්තේනි මේ අංගන අංගන කියලා කතා කරනව මොනවටද මේ අංගන කියලා කියන්නේ? අංගන කියලා හඳුන්වන්නේ මොනවද? එතෙන්ද සරියොත් මහරහතන් වහන්සේ දේශනා කරනවා පාපකානං කෝ ඒතං ආවුසෝ අකුසලානං ඉච්ඡාවචරානං අදිවචනං යදිදං අංගනන්තේ. ඇවත්නි මේ අංගන කියලා කියන්නේ මොනවටද? මේ සිතෙහි තෘෂ්ණාව මුල් කරගෙන කාම වශයෙන් ඇතිවෙන්නා වූ කාම වශයෙන් සිතෙහි හැසිරෙන්නා වූ ලාමක අකුසල පාප ධර්මයන්ට තමයි අංගන කියලා කියන්නේ. Tamanගේ ઈચ્છාවන් මුල් කරගෙන, Tamanගේ රුචි අරුචිකම් මුල් කරගෙන අපේ මනස තුල පහළ වෙන ඊටාම ප්‍රාථමික මට්ටමේ ලාමක අකුසල ධර්ම. මෙතන කියන්නේ කෙනෙකුට හඳුනා ගන්න බැරි තරම් සූක්ෂම පාප ධර්ම පිළිබඳව නෙමෙයි. මේ අංගන කියන්නේ කාටත් පැහැදිලිව ප්‍රකට වෙන ඇලීම් ගැටීම් තුලින් හටගන්නා වූ මතු පිටට පැහැදිලි වෙන ලාමක අකුසල පාප ධර්මයන්ට තමයි මේ අංගන කියන වචනේ භාවිතා කරන්නේ. එතකොට සරියුත් හාමුදුරුව මේ සූත්‍රයේදී දක්වනවා ඇතම් කෙනෙකුට මේ ලාමක අකුසල ධර්ම තියෙනවා. හැබැයි ඒ තියෙන අය අතරින් ඇතම් කෙනෙක් තියෙන බව දන්නවා ඇතම් කෙනෙක් තියෙන බව දන්නේ නැහැ. දැන් ඔන්න පිරිස් දෙකයි. තව පිරිසකට මේ ලාමක අකුසල ධර්ම නැහැ. ඒ නැති අය අතරිනුත් ඇතම් කෙනෙක් දන්නව නැහැ කියලා ඇතම් කෙනෙක් දන්නේ නැහැ නැහැයි කියලා. එතනත් පැහැදිලිව කොටස් දෙකයි. දැන් කොටස් හතරක් ඉන්නවා. මේ අය අතරින් දැන් අර කෙලස් එහෙම නැත්තම් ලාමක පාප ධර්ම තියෙන පිරිස ඉන්නවනේ. සරියුත් හාමුදුරෝ දේශනා කරනවා ඒ තියෙන අය අතරින් තියෙන බව දන්නේ නැතිනම් ඒ අය හීනයි. ඒ අය වඩාත්ම ලාමකයි. ඒ අය වඩාත්ම පහළ මට්ටමකයි කටයුතු කරන්නේ. Tamange මනසේ ලාමක කෙලස් ධර්ම තිබුණා උනත් තියෙන බව හරි දන්නවනම් ඒතනත්තා කෙලස් තියෙන අය අතරින් උසස්. පින්නතුන්ට තේරෙනවනේ මේ කියන කාරණේ. දැන් ඇතැම් පිරිසක් තුල ලාමක අකුසල ධර්ම තියෙනවා. හැබැයි තිබුණා වුණාට සමහරු තියෙන බවවත් දන්නේ නැහැ. ඒ තනත්තාට කවදාවත් මේවා වෙනස් කරගන්න පිරිසුදු කරගන්න පුළුවන් කමක් නැහැ. තව සමහර තුල කෙලස් තියෙනවා. හැබැයි තියෙන බව ඒ අය වටහාගෙන තියෙනවා. ඒ අය කෙලස් තියෙන අය අතුරින් ශ්‍රේෂ්ඨ වෙන්නේ කුමක් නිසාද? කවදා හරි මේ කෙලස් ධර්ම මනසින් ඉවත් කරගන්නට ඒ අයට පිළිපදින්නට පුළුවන්. සරියුත් හාමුදුරුව මෙතනදී උපමාවක් දේශනා කරනවා. එවත්නි යම්කිසි කෙනෙක් රන් කරුවෙක්ගෙන් රන් පාත්‍රයක් එහෙම නැත්නම් රත්තරන් භාජනයක් අරගෙන එනවා. මේක අරගෙන මිලදීගෙන එනකොටම පිටපැත්තේ දූවිලි තැවරිලා කිලුටු බැඳිලා රත්තරන්ද කියලා හොයන්න බැරි මට්ටමට මේක ආවරණය වෙලා දුම් වැදිලා කිලුටු තැවරිලා ඒ නිසා රත්තරන්ද කියලාවත් පේන්නේ නැහැ. දැන් මේ තැනත්තා මේ රන් බඳුන ගෙනල්ලා එහෙමම තියලා තියෙනවා තැන් තැන්වල දූවිලි ගොඩවල් වල මඩ ගොඩවල් වල කිලුටු ගොඩවල් වල දාලා ඔහේ තියෙනවා. ඇයි? ඒතනත්තා හඳුනාගෙන නැහැ මේක ඇතුලේ රන් තියනවායි කියලා. එතකොට ඒතනත්තා ඒ පිළිබඳව උනන්දුවක් නැහැ. සමහර විට ඒතනත්තාට ඒ පිළිබඳව අවබෝධයක් නැහැ. මේ අවබෝධය නැතිකම නිසා අර ගේනකොටමත් කිලුට වෙලයි තියෙන්නේ. හැබැයි තව දුරටත් ඒක කිලුට තැන්වල දාපුවාම කවදාවත් ඒක දීප්තියක් ඇති වෙන්නේ නැහැ, පිරිසුදු බවක් ඇති වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි ලාමක අකුසල පාප ධර්ම තියෙනවා. හැබැයි තියෙන බව දන්නේවත් නැහැ. ඒ නිසා නැවත නැවතත් ඒ තනත්තාගේ මනසේ ලාමක අකුසල ධර්ම වැඩෙනවා. අර ඇලීම් ගැටීම් තුලින් පාප ධර්ම තහවුරු වෙනවා. ඒ ઈચ્છාවන් නිසා ඇතිවෙන ඒ කෙලෙස් ධර්ම නැවත නැවත මතුවලා එනවා. ඔහුට ඒවා මනසින් ඉවත් කරලා පිරිසුදු කරගන්නට පුළුවන් වෙන්නේ නැහැ. මොකද ඒ පිළිබඳව ඔහුට හැඟීමක් නැති නිසා. ඊළඟට සරියුත් හාමුදුරෝ දේශනා කරනවා "ඇවැත්නි, එතකොට තව කෙනෙක් ඉන්නවා කෙලස් තියනවා. හැබැයි තිබුණා වුණාට ඔහු තියෙන බව දන්නවා. ඒ තනත්තා ශ්‍රේෂ්ඨයි. ඇයි කුමක් නිසාද? හරියට අර කඩෙන් අරන් යනවා රන් බඳුනක් ඒක කියනකොට කිලුටු වෙලා තියෙන්නේ. හැබැයි මේත නැත්තම් මේකේ වටිනාකම තේරුම් අරගෙන හොඳට සුද්ධ කරලා ඔපදාලා මේක දීප්තිමත් කරනවා. පැහැපත් කරනවා. පැහැපත් කරලා මේක නැවත දූවිලි ගොඩවල් වල දාන්නේ නැහැ. මේක මඩ ගොඩවල් වල දාන්නේ නැහැ. කිලුටු ගොඩවල් වල දාන්නේ නැහැ. දුම් වැදෙන තැනක තියන්නේ නැහැ. මේක පරිස්සම් කරලා දුම් නොවැදෙන කිලුටු නොවන තැනක තියනවා අර තියෙන කිලුටු ටිකත් ඉවත් කරලා බබලන මට්ටමින් කාගේ චිත්තාකර්ෂණය ලැබෙන ප්‍රමාණයෙන් එය පවත්වා ගන්නවා ඒ කුමක් නිසාද ඒතනත්තා මේ ගෙනාපු බඳුනේ වටිනාකම තේරුම් ගත්තා හැබැයි එය මතු පිටින් ආවරණය වෙලා කිලුටු වෙලයි පවතින්නේ එය හඳුනාගෙන ඒ තනත්තා ටිකෙන් ටික කිලුට ඉවත් කරලා නැවත කිලුට්ටු නොවන තත්වයෙන් එය පරිස්සම් කරගන්න. ඒ නිසා සරියුත් හාමුදුරුව දේශනා කරනවා එවත්නි යම් කිසි කෙනෙකුට කෙලස් තියෙන්නට පුළුවන්. හැබැයි ඒ තියෙන බව වටහාගෙන ඉන්නවනම් ඒ ලාමක පාප ධර්ම Tamanගේ මනසේ පහළ වෙනවා කියලා දන්නවනම් ඒක ශ්‍රේෂ්ඨයි. එහෙමනම් අපට සම්පූර්ණයෙන් කෙලස් නැතුව මේ සමාජය තුල ලෝකයේ තුල ප්‍රතජන සත්වයක් හැටියට ජීවත් වෙනවයි කියලා කිව්වොත් ඒක මිත්‍යා කතාවක් වෙනවා. මොකද ප්‍රතජන භාවය කියලා කියන්නේම කෙලෙස් සහිත බව. එතකොට කෙනෙක් ආර්ය මාර්ග ඥානයන් සාක්ෂාත් කරද්දී තමයි ටිකෙන් ටික ඒ කෙලෙස් ධර්ම අහෝසි වෙලා යන්නේ. ඉන් මෙපිට ආත්ම දෘෂ්ටිය තියෙන තාක්කල් අවිද්‍යාව තියෙන තාක්කල් අපේ මනස තුල ඇලීම් ගැටීම් වශයෙන් මේ ලාමක පාප ධර්ම හටගන්නට පුළුවන්. එහෙමනම් ඒවා තියනවා නම් අඩුතරමින් තියන බවවත් දැනගෙන ඒ ගැන සිහි කල්පනාවෙන් ඉන්නට පුළුවන් නම් ඒ තනත්තාට එයම උදව්වක් වෙනවා ඒ කෙලෙස් ධර්ම දුරු කරගන්නට අඩු කරගන්නට පිරිසිදු කරගන්නට බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේදී දේශනා කරන්නේ සරාගං වා චිත්තං සරාගං චිත්තං ติ පජානාති සදෝසං වා චිත්තං සදෝසං චිත්තං ติ පජානාති දැන් හුඟක් දෙනෙක් භාවනා කරන අය භාවනා කරන්න පටන් ගත්තු ගමන් හොයන්නේ මගේ මනස ඒකාග්‍ර වෙන්නේ නැහැ. මගේ මනසට නොඑක් જાති එනවා. නොඑක් සිතුවිලි එනවා. මගේ මනස කැළඹෙනවා. වැඩකට නැති දේවල් ඔස්සේ මනස යනවා. රාගය මතුවෙනවා, ద్వේෂය මතුවෙනවා, ගැටීම මතුවෙනවා. ඒ නිසා මට භාවනා කරන්න බෑ. දැන් මේගොල්ලෝ භාවනා කරන්න පටන් ගත්තු ගමන් බලාපොරොත්තු වෙන්නේ සියලු කෙලෙස් වලින් විනිර්මුක්ත වෙච්ච පවිත්‍ර මනසක් තමයි වාඩි වෙච්ච ගමන් අපේක්ෂා කරන්නේ. ඉතින් එහෙම මනසක් තියෙනම් ආයේ භාවනා කරන්න දෙයක් නැහැනේ. එහෙම මනසක් නැති නිසා තමයි භාවනා කරන්න කියන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේදී දක්වනවා විදර්ශනා භාවනාව හැටියට අපිට කරන්න තියෙන්නේ රාගී සිතක් තියෙනවා නම් ඒ රාගී සිත බව දැනගන්න, හඳුනගන්න. හඳුනගෙන ඒක අවබෝධ කරගන්න කොහොමද මේක මතුනේ? මොනවා නිසාද මේක වැඩෙන්නේ? මේක ටිකෙන් ටික පාලනය කරගන්නේ කොහොමද? මනසින් මේක බැහැර කරන්නේ කොහොමද? අන්න ඒ සඳහා වීර්ය කරන්න. ඒ සඳහා උත්සාහ කරන්න. Tamanගේ මනසේ ගැටීම ඇති වෙනවා නම් ව්‍යාපාදේ වික්ෂිප්ත බව ඇති වෙනවා නම් ඒ ඇති වෙන හැටි හඳුනගන්න. ඒ කියන්නේ සිහියෙන් ඉන්න. එහෙම දුර්වලකමක් මනසේ තියනවා කියලා කලින් මේක පිළිගන්න. පිළි අරගෙන මේ දුබලතාවයේ මනසේ ගොඩනැගෙන්නේ කොහොමද? මොනවද ඒකට හේතු? ඇයි මගේ මනස නිතර නිතර කැළඹෙන්නේ? මේ භාවනා කරන්න කියලා උත්සාහ කළාට නිරන්තරයෙන්ම ඇයි මේ බාහිර අරමුණු වෙත වැඩකට නැති මගේ මනස අයාලේ යන්නේ භාවනා කරන්න පටන් ගත්තාම වැඩක් ඇති જાති නෙමෙයි නිකන් පරණ කුණු ගොඩවල් ඔහේ ඇවිස්සි ඇවිස්සි යනවා නිකන් තේරුමක් නැති සිතුවිලි ඔස්සේ ඔහේ අයාලේ යනවා ඇයි මෙහෙම වෙන්නේ මෙහෙම අපි ටිකක් සොයා බලන්නට ඕන. ඒ නිසා වික්කිත්තං වා චිත්තං වික්කිත්තං චිත්තං තිපජානාති. සිත වික්ෂිප්ත නම් මගේ මනස වික්ෂිප්තයි. කොහොමද වික්ෂිප්ත වෙන්නේ? මොනවද ඒකට හේතු කියලා දැනගෙන හඳුනාගෙන ඒ හේතු ප්‍රහාණය කරන්නට උත්සාහ කළ යුතුයි කියලා බුදුහාමුදුරුවෝ සතිපට්ඨාන සූත්‍රයේදී දේශනා කළා. ඒ නිසා කෙලෙස් සහිතව ඉඳගෙන නිකෙලස් බවක් අපේක්ෂා කළාට පළක් නැහැ. කෙලෙස් සහිතව ඉඳගෙන නිකෙලස් වගේ රඟපාන්නට උත්සාහ කළාට වැඩකුත් නැහැ. ඒ නිසා අපි අවංක වෙන්නට ඕනේ කෙලස් තියනවා නම් කෙලස් තියෙන බව පිළිගන්නට. හැබැයි අලජ්ජී බව නෙමෙයි. ලැජ්ජ බය නැතිකම නෙමෙයි. සමහරු මෙහෙම කිව්වන් පස්සේ ආ ඉතින් අපි ළඟ තියෙන එක අපි ආයි හංගන්න ඕනේ නැහනේ. අපි ළඟ දුර්ලකම් තියෙනවා. ඒව මම නම් හංගන්නේ නැහනේ. ඕන තැනක බය නැතුව මං කතා කරනවා. මගේ ළඟ තියෙන දුබලකම මං ඕන තැනක කියනවා. ඒ මගේ හැටි. මගේ ওই හැංගි හොරාට වැඩ කටයුතු නැහැ. තියෙන ඔක්කොම එලිපිට තමයි. එහෙම කියලා සමහරු කටයුතු කරනවා. Tamange ඇතුලේ තියෙන දුර්ගුණ, පාප ධර්ම, අසත් ධර්ම ඔක්කොම කිසිම හිරිකිතක් නැතුව සමාජයේ විවෘත කරනවා. ඒතන තියෙන ලැජ්ජ බය නැතිකම, අවංකකම නෙමෙයි. දැන් අපේ ශරීරයේ මේ ස්ත්‍රියක් හැටියට, මේ පුරුෂයෙක් හැටියට අපි මෙහෙමයි කියලා මේවා හංගන්න දෙයක් නැහැ මේවා වහගන්න දෙයක් නැහැ අපි අපි මේ ලෝකෙට විවෘත වෙන්න ඕන නිකන් බොරු කරන්න හොඳ නැහැ නිකන් මේ වහගෙන යන්නේ මොකටද කියලා මහපාරේ වස්ත්‍රයක් නැතුව විලිවහ ගන්න නැතුව යනවනම් ඒකේ පුද්ගලයාගේ අවංක භාවය නෙවෙයි ඒකේ පුද්ගලයාගේ ඍජු භාවය නෙමෙයි එතන තියෙන ලැජ්ජ බය නැති නිවටකම ඒ නිසා Taman ළඟ තියෙන දුර්වලකම් අනිත් අය ඉදිරියේ පෙන්නා සිටිනවා කියන එක නෙවෙයි මේකෙන් අදහස් කරන්නේ වරදක් තියෙනවා නම් දෝෂයක් තියෙනවා නම් දුබලකමක් තියෙනවා නම් අනුන්ට නොපෙන්නුවට කමක් නැහැ. ඒක තමන් වටහා ගන්න ඕනේ. මා ළඟ මෙන්න මේ දුර්වලකම තියෙනවා. මගේ මනසේ මේ පාප ධර්මයේ මතුවෙනවා. මේ ක්ලේශ ධර්මයේ මතුවෙනවා. මේක හඳුනාගත්තොත් විතරයි ටිකෙන් ටික ඒක දුරු කරලා ප්‍රහාණය කරලා සිත පිරිසුදු කරගන්නට පුළුවන්. එහෙම නැති අර තියෙන කිලුට මදිවට ඒවා තව තවත් වැඩෙන හැටියට අර ඇලීම් ගැටීම් තව තවත් තහවුරු වෙන හැටියට ඒ බඳුම පරිසරයක ඒවම ඇසුරු කරමින් නිරන්තරයෙන් අපේ මනස විනාශයට පැමිණෙනවා කෙලෙස් වලින් ආවරණය වෙනවා ඒ නිසා සරියුත් හාමුදුරුව දේශනා කරනවා ඇතම් කෙනෙක් තුල මේ ලාමක අකුසල පාප ධර්ම තියෙනවා ඇතම් කෙනෙක් තුල නැහැ හැබැයි තියෙන අය අතුරින් තියනවයි කියලා දන්නේ නැත්නම් ඒක ලොකුම දුර්වලකම. ඒක අනුවණකම. යමෙක් තුල කෙලස් තිබුණා උනත් මා ළඟ මේ දුබලකම මේ ක්ලේශ ධර්මය මේ ලාමක ගතිය මා ළඟ තියනවා කියලා නුවණින් තේරුම් ගන්නට පුළුවන් නම් ඒන් රැකෙන්නට ඒ හේතුවක් වෙනවා. තව සමහරු තමන්ගේ මනසේ මෙහෙම ලාමක පාප ධර්ම තියනවා කියලා දැක්ක ගමන් ඊළඟට පසුතැවෙන්න පටන් ගන්නවා. අයියෝ මගේ මනස මොකක්ද මන්ද මට මේ හිත ශක්තිමත් කරගෙන මේ වැඩේ කරන්න බෑනේ මගේ මනස නම් හරිම ලාමකයි මගේ මනස නම් හරිම සංවේදී මොකට මෙහෙම ජීවිතයක් ලැබුවද දන්නේ නැහැ මෙහෙම කියලා නිරන්තරයෙන් තමන්ගේ දුබලකම ගැන පසුතැවෙනවා එහෙම පසුතැවෙන්න ගියොත් එහෙම ඒකෙන් වෙන්නේ තවත් කෙලස් උත්සන්න වෙන එකයි ඊට පස්සේ තමන්ට තමන්ව එපා වෙනවා තමන්ට තමන් ගැන කලකිරෙනවා තමන් තමන් ගැන කලකිරුණොත් තමන්ව එපා වුණොත් එහෙම එතනින් එහාට ඒතනත්තා තමන් පිරිසිදු කරගන්නට චිත්ත ශක්තියෙන් ආධ්‍යාත්මික ශක්තියෙන් යුක්තව ක්‍රියාත්මක වෙනවයි කියන එක කිසිදාක සිද්ධ වෙන්නේ නැහැ. ආත්ම විශ්වාසය ආත්ම ගෞරවය කියන එක අපට තියෙන්නට ඕනේ අපේ මනස වඩවන්නට නම්. ආත්ම විශ්වාසය ආත්ම ගෞරවය කියන්නේ ආත්මයක් තියනවා කියන එක නෙමෙයි. තමන් පිළිබඳව තමන්ගේ මනසේ පහළ වෙන ධර්මතාවයන් පිළිබඳව මෙය කළ හැකි දෙයක් කියන එක පිළිබඳව මේ මතුවෙන ක්ලේශ ධර්ම පාප ධර්ම දුරු කරන්න පුළුවන් කියන එක පිළිබඳව යම් වැටහීමක් යම් විශ්වාසයක් යම් අවබෝධයක් යම් සහේතුක උත්සාහයක් අපි තුල ගොඩ නැගෙන්නට ඕනේ අන්නේ උත්සාහය අන්නේ පිළිගැනීම ඒ විශ්වාසය ඒ සදහසිත ඒ අවබෝධය මුල් කරගෙන තමයි අපට ටිකෙන් ටික අපේ මනසේ පහළ වෙන පාප ධර්ම කෙලෙස් ධර්ම දුරු කරන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා සරියුත් හාමුදුරෝ දේශනා කරනෝ ඇතම් කෙනෙක් තුල ලාමක අකුසල ධර්ම තියෙනවා ඇතම් කෙනෙක් තුල නැහැ. නැති අය කොහොමත් විශිෂ්ටයි. නමුත් අර කෙලෙස් තියන අය අතරිනුත් තියෙන බව දන්නේ නැති අයට වඩා Taman ළඟ කෙලස් ධර්ම, ලාමක පාප ධර්ම තියෙනවයි කියලා යමෙකුට දැනෙනවා නම්, පෙනෙනවා නම්, වැටහෙනවා නම් ඒ තැනත්තා ශ්‍රේෂ්ඨයි. ඊළඟට සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා යම් සව සමහරු තුල මේ ලාමක කෙලස් ධර්ම නැහැ. හැබැයි ඒ නැති අය අතරිනුත් සමහරු Taman ළඟ ලාමක කෙලස් ධර්ම නැති බව දන්නේ නැහැ. ඇතම් කෙනෙක් ඒ නැති බව දන්නවා. එහෙම කෙලස් ලාමක කෙලස් නැති අය අතර අතරත් ප්‍රභේද දෙකක් තියෙනවා. සරියුත් හමුදුරුව දක්වනවා මේ ලාමක කෙලස් නැතුවා උනත් නැති බව දන්නේ නැත්නම් ඒතනත්තා දුර්වලයි. ඒතනත්තා හීනයි. ඇයි? ඒතනත්තාගේ මනස නැවත නැවත කෙලසෙන්නට පුළුවන්. ලාමක කෙලස් ධර්ම නැති බව දන්න කෙනා විතරයි එය ඒ ආකාරයෙන් පවත්වා ගන්නට රැක ගන්නට උත්සාහ කරන්නේ. උන්වහන්සේ නැවතත් අර මුලින් ගත් උපමාවම මීට ගැලපෙන්නට දේශනා කරනවා. කඩේකින් හරි එහෙම නැත්නම් රන් බඳුන් හදන තැනකින් හරි යම්කිසි කෙනෙක් පිරිසිදු රන් බඳුනක් අරන් එනවා. දැන් මුලින් කිව්වේ කිලුටු වෙච්ච එකක් අරන් එනවා කියලානේ. මෙතනදී උන්වහන්සේ උපමාව දේශනා කරනවා පිරිසිදු රන් බඳුනක් අරගෙන එනවා. දැන් මේක ගේනකොටමත් පිරිසිදුයි. ගේනකොටමත් අලුත්. මේකේ පිරිසිදු බව අලුත් බව වටිනාකම තේරුම් ගන්න පුළුවන් නම් ඒ තනත්තා පිරිසිදු තැනකම මේක තියලා තියෙනවා. දුම් වදින තැනක, දූවිලි බැඳෙන තැනක, කිලුටු වෙන තැනක මේක නොසලකා හැරලා ඉවත දාලා තියන්නේ නැහැ. මේකේ වටිනාකම දන්නවා නම්, පවිත්‍රත්වය දන්නවා නම්, ඒ තැනත්තා මේක සුරක්ෂිත කරලා ඒ පිරිසිදු බව ආරක්ෂා කරගන්න උත්සාහ කරනවා. අන්න ඒ වගේ තමයි Tamanගේ මනසේ ලාමක කෙලෙස් ධර්ම නැති බව දන්නවා නම් ඒකේ වටිනකම දන්නවා නම් ඒ තැනත්ත මනස කෙලෙසෙන්න ඉඩ තියන්නේ බොහොම පරිස්සමින් Tamanගේ මනස ආරක්ෂා කරගන්න. ඊළඟට යම්කිසි කෙනෙක් කඩේකින් හරි එහෙම නැත්නම් හදන තැනකින් හරි පිරිසුදු රන් බඳුනක් ගේනවා. හැබැයි ඒ තැනත්තට මේකේ වටිනාකම පිරිසුදුකම තේරෙන්නේ නැහැ. මේක රැක ගන්නට තේරෙන්නේ නැහැ. ඒ තැනත්තට මේ ගැන අවබෝධයක් නැහැ. මේකේ තියෙන වටිනාකම ඒ තැනත්තාට අවබෝධ වෙන්නේ නැහැ. එහෙම කෙනා අරක තැන් තැන්වල දාලා දූවිලි බැඳෙන තැන්වල, දුම් බැඳෙන තැන්වල, කිලුටු ගොඩවල් වල අනාරක්ෂිතව දාලා තියලා කලක් යනකොට ඒක ආවරණය වෙලා කිලුටක් මතු පිටින් බැඳෙනවා. ඒකේ උපමට්ටම් ගතිය, ඒකේ දිස්ණය, ඒකේ තියෙන අර ප්‍රභාමත් බව නැති වෙලා යනවා. අන්න ඒ වගේ තමයි Tamanගේ මනසේ ලාමක කෙලෙස් ධර්ම මේ ඇලීම් ගැටීම් තුලින් ඇතිවන ලාමක කෙලෙස් ධර්ම නැතිනම් නැති බව දැනගන්නට බැරි කෙනාට නැවත නැවත අරමුණුත් එක්කලා ඇලීම් ගැටීම් තුලින් සුබ අරමුණු සුබ වශයෙන් මෙනෙහි කරලා ඒ වගේම අනිෂ්ඨාරම්මන ගැටීමෙන් යුක්තව මෙනෙහි කරලා Tamanගේ මනස තුල ඇලීම් ගැටීම් නිර්මාණය කරගෙන මනස කිලිටි කරගන්නවා. ඒ නිසා සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා ඇවැත්නි යම් කිසි කෙනෙක් Tamanගේ මනසේ ලාමක කෙලෙස් ධර්ම නැතිනම් ඒ ලාමක කෙලෙස් ධර්ම නැති බවත් හඳුනාගෙන තේරුම් අරගෙන කටයුතු කිරීම සුදුසුයි. මේ විදිහෙන් දේශනා කරනකොට මුගලන් හාමුදුරුව අහනවා ඇවත් සාරිපුත්තේනි දැන් ඔබ දෙපාර්ශ්වයක් ගැන සිහි කළා. ඒ කියන්නේ ලාමක කෙලෙස් ඇති අය සහ නැති අය. මේ ලාමක කෙලස් නැති අය අතරිනුත් එක්කෙනෙක් උසස් එක්කෙනෙක් පහත් කියලා කිව්වා. ලාමක කෙලස් තියන අය අතරිනුත් එක්කෙනෙක් උසස් එක්කෙනෙක් පහත් කියලා කිව්වා. ඉතින් කොහොමද එහෙම වෙන්නේ? කෙලස් තියනවා නම් ඒ දෙන්නම දුර්වල වෙන්න ඕනේ. නමුත් ඔබ කියනවා ඒ කෙලස් තියන අය අතරිනුත් එක්කෙනෙක් උසස් කියලා. කෙලස් නැතිනම් දෙන්නම හොඳ වෙන්න ඕනේ. නමුත් ඔබ කියනවා ඒ දෙන්නගෙනුත් එක්කෙනෙක් හීනයි එක්කෙනෙක් උසස් කියලා. ඇයි එහෙම වෙන්නේ? එතනදි සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා ආයුෂ්මත් මෞද්ගල්‍යයනේනි එහෙම වෙන්නේ මෙන්න මේ නිසයි කියලා ඔය අපි මුලින් විස්තර කරපු ආකාරයට ඒ කෙලෙස් තිබුණා උනත් ඒ කෙලෙස් තියෙන බව හඳුනා ගන්න කෙනාට විතරයි ඒක දුරු කරගන්න පුළුවන් ඒ නිසා කෙලස් තියෙන අය අතුරින් ඒ තනත්තා උසස් වෙනවා ශ්‍රේෂ්ඨ වෙනවා කෙලස් ලාමක කෙලස් නැති වුණා වුණත් ඒ නැති බව හඳුනාගත්තේ නැත්නම් ඒක රැකගන්නට බෑ කිලුටු වෙනවා. ඒ නිසයි ඒ බව හඳුනාගත්තු කෙනා උසස් කියලා කියන්නේ. එhmenan අපිට මේකෙන් එක් කාරණයක් පැහැදිලි වෙනවා. Taman ළඟ අකුසල පාප ධර්ම ලාමක මනෝභාවයන් තිබුණා වුණත් නැති වුණත් ඒ තියනවා කියලා හරි නැහැ කියලා හරි හැබෑ తত্ত্বය යථා ස්වභාවය වටහාගෙන ඉඳීමයි වැදගත් වෙන්නේ. තමන් තුල ලාමක කෙලෙස් ධර්ම ඇතත් නැතත් පවතින ස්වභාවයේ යථා ස්වභාවයේ වටහා ගන්නට බැරි අන්ධභාවයෙන් නම් කටයුතු කරන්නේ ඒ අන්ධභාවයේ තනත්තාට මනස පිරිසුදු කරන්නට හෝ පිරිසුදු බව රැක ගන්නට බාධාවක් වෙනවා. එමනම් මෙතනින් විශේෂයෙන් අවධාරණය කරන දේ තමයි නිතර සිහි කල්පනාවෙන් ප්‍රත්‍යවේක්ෂා නුවණින් තියෙන தත්ත්වය තේරුම් ගන්න එක වටිනවා. ඒක උසස් හෝ පහත් හෝ වෙන්නට පුළුවන්. හැබැයි උසස් උනත් පහත් උනත් තියෙන తත්වය හඳුනා ගැනීමම උසස් බව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ යම් කිසි කෙනෙක් Tamanගේ බාල බව තේරුම් ගන්නවා නම් ඒ බාල බව Tamanගේ දුබල බව Tamanගේ නොවැටහෙන බව හඳුනා ගැනීමම ඒතනත්තාගේ පඬිතකම. එයින් මේතනත්තා ඥානවන්තයෙක් වෙනවා. පඬිතෙක් වෙනවා. ඇයි? ඒ තියෙන ස්වභාවය තේරුම් ගැනීම. මෙන්න මේ විදිහට පැහැදිලි කරනකොට නැවතත් මුගලන් හාමුදුරුවෝ අපි ওই මාතෘකා කළ ප්‍රශ්නය විමසනවා ඇවැත්නි මේ අංගන අංගන කියලා කිව්වහම මොනවද මේ අංගන ගොඩට වැටෙන්නේ මේ ලාමක කෙලෙස් ධර්ම කාමයේ නිසා ඉච්ඡාව නිසා පහළ වෙන කෙලස් ධර්ම කිව්වහම මොනවද මේ අංගන ගණයට ඇතුළත් වෙන්නේ? එතනදි සරියුත් හාමුදුරුව පැහැදිලි කරනවා ආයුෂ්මත් මෞද්ගල්‍යයනි මේ අංගන කියලා කියන්නේ Tamanගේ මනසේ බලාපොරොත්තු කාමයන් තෘෂ්ණාවන් මූලික කරගෙන මෙන්න මේ බඳු මනෝභාවයන් පහළ වෙන්නට පුළුවන්. ඒ කියන්නේ ගිහියෙකුට උනත් පැවිද්දෙකුට උනත් Taman ළඟ අඩුපාඩු තියෙනවා මගේ මේ අඩුපාඩු තව කෙනෙක් නොදකිනවා නම් හොඳයි. මම වැරදි කරන කෙනෙක් කියලා අන් අය නොදැන ගන්නවා නම් හොඳයි. භික්ෂුන් වහන්සේ නමක් නම් තමන්ගේ අඩුපාඩු තමන්ගේ දුබලතා තමන් ඇවතටපත් වෙලාය තමන්ගේ සීලය පිරිසුදු නැතය කියලා අන් අය නොදැන ගන්නවා නම් හොඳයි කියලා හැඟීමක් ඇති වෙන්නට පුළුවන්. ගිහියාටත් එහෙම වෙන්නට පුළුවන්. බිරිඳට තමන්ගේ තියෙන දුබලකම් ස්වාමියා නොදැන ගන්නවා නම් හොඳයි. මව්පියෝ දරුවෝ නොදැන ගන්නවා නම් හොඳයි. ලෝකයා නොදැන ගන්නවා නම් හොඳයි. සැමියාටත් එහෙම හිතෙන්නට පුළුවන්. අම්මා තාත්තටත් එහෙම හිතෙන්නට පුළුවන්. දරුවටත් එහෙම හිතෙන්නට පුළුවන්. සමාජයේ ජීවත් වෙන ඕනෑම කෙනෙක් අඩුපාඩු නැතුව ජීවත් වෙනවා නම් ගැටලුවක් නැහැ. නමුත් අඩුපාඩු ඇතුව ජීවත් වෙන ඕනම කෙනෙකුට මේ ලාමක අදහස එන්නට පුළුවන්. ඒ මොකක්ද? මගේ ළඟ තියෙන අඩුපාඩු අනිත් අය නොදැන ගන්නවා නම් හොඳයි. හැබැයි මෙහෙම හිතුවට අපේ අඩුපාඩු හැමදාම අපිට වහගෙන ඉන්නට පුළුවන්ද? වහගෙන ඉන්නට බෑ. කවදා හරි ඒක එළි වෙනවා. කවදා හරි ඒක අනිත් අය විසින් දැනගන්නවා. අන්න දැනගත්තු ගමන්ම අපේ මනසේ නොසතුටක් ඇති වෙනවා. නොකමැත්තක් ඇති වෙනවා. අප්‍රසාදයක් ඇති වෙනවා. අර දැනගත්තු අය කෙරෙහි යම්කිසි නොමනාපයක්, ද්වේෂයක් පහළ වෙනවා. සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා ආයුෂ්මතුනේ මේ සියල්ලම අංගන මේ සියල්ලම ලාමක කෙලෙස් ධර්ම. ඇයි? අර මුලින් පහළ වෙච්ච ઈચ્છාව නිසා මුලින් පහළ වෙච්ච අපේක්ෂාව නිසා මුලින් පහළ වෙච්ච බලාපොරොත්තුව නිසායි දැන් මේ තැනත්තට මේ පටලැවිල්ල සිද්ධ වුනේ. ඇයි මුලින්ම ඔහු අපේක්ෂාවක් ඇති කරගත්ත කැමැත්තක් ඇති කරගත්ත මගේ අඩුපාඩු වෙන කෙනෙක් නොදැන ගන්නවා නම් හොඳයි කියලා. අන්නේ වැටහීම නිසා ඒ බලාපොරොත්තුව නිසා අන් අය දැනගන්න දැනගන්න ඔහුගේ මනසට අකමැත්ත අප්‍රසාදය මතුවෙනවා. එහෙමනම් අර මුලින් නැති වෙච්ච ઈચ્છාව අපේක්ෂාවත් අංගනයක් එයත් ලාමක කෙලස් ධර්මයක් ඒ නිසා අන් අය දැනගත්තට පස්සේ ඇතිවෙන ඇලීම ගැටීම නොසතුට අමනාපය මේ සියල්ලක්ම ලාමක කෙලස් ධර්ම මිනිස් මනසේ ගිහි වුණත් පැවිදි වුණත් ස්ත්‍රී වුණත් පුරුෂ වුණත් මෙබඳු මනෝභාවයන් පහළ වෙන්නට පුළුවන් පහළ වෙනවා නම් ඒ වගේ ලාමක අකුසල ධර්ම මගේ මනසේ තවමත් මතුවෙනවයි කියන එක තේරුම් අරගෙන ටිකෙන් ටික ඒවා දුරු කරගන්නට උත්සාහ කළ යුතුයි කියලා උන්වහන්සේ දේශනා කරනවා. ඊළඟට උන්වහන්සේ දක්වනවා අර විදිහෙන් සමහරු Tamanගේ වරද අනිත් අය දැනගත්තත් කමක් නැහැ. හැබැයි එලිපිටම අනිත් අය ඉස්සරහ චෝදනා කරන්නේ නැත්නම් මට පෞද්ගලිකව කියනවා නම් කමක් නැහැ. හැබැයි පිරිස ඉස්සරහ නම් නොකියනවා නම් හොඳයි. එහෙම හිතෙනවා. අපි එහෙම හිතාගෙන හිටියට මිනිස්සු අපේ වැරද්දක් දැක්ක ගමන් මේ ළඟට ඇවිල්ලා ඔළුව අත ගාලා අනේ මෙහෙම වැරද්දක් තියෙනවා ඒක හදා ගන්නවා නම් හොඳයි කියලා එහෙම කියන අයම අපට හොයන්න බෑ. ඒ මිනිස්සු අපේ වැරද්දක් දැක්ක ගමන් ඒකෙන් ප්‍රයෝජන ගන්නටත් සමහර විට අපට අපවාද උපවාද කරනවා අන්න ඉදිරියේ. සමහර වෙලාවට අපිව හදන්නටම උනත් අන්න ඉදිරියේ ප්‍රසිද්ධියේ ඒ වරද හෙලි කරන්නට පුළුවන්. දැන් මොකද වෙන්නේ අපේ මනසේ මූලික හැඟීමක් තියෙනවා මගේ වරද පිරිස ඉස්සරහන් නොකියනවා නම් හොඳයි කියලා අවසානයේ කියපු ගමන්ම මොකද වෙන්නේ ලොකු ගැටීමක් අප්‍රසාදයක් ඇති මට මතකයි අපේ දිනක් එක පොඩි හාමුදුරු නමකට උපදේශයක් දීලා අවවාදයක් දීලා සිද්ධ වෙච්ච යම් සිදුවීමක්. උන්වහන්සේ බොහෝම සුවච භික්ෂුවක්. අපි කෙරෙහි බොහොම ගෞරවයෙන් දෙන ඕනෑම අවවාදයක් පිළිඅරගෙන සැකසෙන්නට සූදානම් කෙනෙක්. දිනක් දාන ගෙදරකට ගිය වෙලාවේ උන්වහන්සේට සෙන් ප්‍රතිශ්‍රාව හැදිලා උන්වහන්සේ සද්දය හෙන්න හොටු සීරුව. ඊට පස්සේ දැන් දානි ගෙදර ආහාර පාන තියෙන තැන කෑම කන තැනක එහෙම සද්ද ඇහෙන්න හොටු සූරනකොට ඒක ටිකක් අනිත් අයට අප්‍රසන්න වෙන්නට පුළුවන්. මට එසනින් මතක් වුණා මම දවසක් දානෙක් පළකදී එහෙම හෙම්බිරිස්සාව හැදිලා සද්දෙට හොටු සූරනකොට මගේ ගුරුතුමා ඒක ඇහිලා මට සෑහෙන දොස් කිව්වා. අදත් මට කොච්චර හෙම්බිරිස්සාව හැදුනත් දානෙ ගෙදරකදී මම සද්දය ඇහෙන්න හොටු සූරන්නේ මොකද අර ගුරුවරයාගේ උපදේශය මට හැම මොහොතකම මතක් වෙන නිසා. ඉතින් මම කල්පනා කළා මේ අපි ඇසුරේ හැදෙන වැඩෙන ශිෂ්‍යෝ මගේ ගෝලයෝ නෙමෙයි. නමුත් මම කල්පනා කරේ උන්වහන්සේලා අපි ඇසුරු කරමින් අවවාද අනුශාසනා ලැබමින් සැකසෙනවනේ. ඒ නිසා උන්වහන්සේලාට මේ අඩුපාඩුව කියා දෙන එක හොඳයි. එහෙම අඩුපාඩුවක් කියා දෙන්න හිතිච්ච ගමන් මම නිතරම හිතන දෙයක් තමයි දැන් මම මේ කියන්න යන්නේ මට මේක විඳව ගන්න බැරුවද? අනිත් අයගේ අඩුපාඩු මට විඳ දරා ගන්න බැරුව මම නිකන් කුලප්පු වෙලා නම් උපදෙස් දෙන්න යන්නේ ඒක උපදෙස් දෙන්න සුදුසු තත්වයක් නෙමෙයි. තව කෙනෙකුගේ වරදකට අපි අවවාද කරනවා නම් උපදෙස් දෙනවා නම් මම සංසුන් වෙලා මම නිවිලා ඕනේ උපදේශය දෙන්නට. එයි අනේකා කරන අඩුපාඩුවෙන් මම කම්පණය වෙනවා නම් මට මාවවත් පාලනය කරගන්න බැරි නම් මම මේ උපදේශය දීලා අනේකා සකසන්නට සුදුස්සෙක් නෙමෙයි. ඒ නිසා තව කෙනෙකුට උපදේශයක් දෙන හැම මොහොතකම හිතා බලන්නට ඕන. දැන් මේ මේක නිසා මම කලබල වෙලාද මේ කලබලයට කියන්නේ යන්නේ එහෙම නැත්නම් ලෝකෙම කන පිට ගියත් මට නිහඬව ඉන්න පුළුවන්ද? පුළුවන් නම් ලෝකෙට උපදෙස් දෙන්නට මම සුදුසුයි. මම මේ කියන කාරණේ පින්නතුන්ට තේරෙනවද? ලෝකයේ අනිත්‍යය කරන අඩුපාඩු සියල්ල දරාගෙන උපේක්ෂා සහගතව සියල්ලම එහෙම වුණත් අපට නිස්කලංක මනසින් ඉන්න පුළුවන් නම් ඒ ලෝකෙ සිද්ධ වෙන අඩුපාඩු නිසා මම කුපිත වෙන්නේ නැතිනම් පමණයි ලෝකයේගේ අඩුපාඩු සකස් කරන්න උපදෙස් දෙන්නට සුදුසු කෙනෙක් බවට තමන්පත් වෙනවා. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ දන්තෝසෝ භගවා ධමතාය ධම්මං දේසේ තමන් වහන්සේ দমনයේ වෙලා සිටිය නිසා යන්නයි দমনය කරන්න සුදුසුනේ. සන්තෝසෝ භගවා සමතාය ධම්මං දේසේ තමන් වහන්සේ සාන්ත බවටපත් වෙලා හිටිය නිසායි අන් අය සංසුන් කරන්න උන්වහන්සේට පුළුවන් වුණා. බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේ. තමන් වහන්සේ අවබෝධ කළ නිසායි අනිත් අයට අවබෝධ කරවන්නට සුදුසු උනේ. පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බායන නාය ධම්මං දේසේ. තමන් වහන්සේ කෙලෙස් නසලා හිටිය නිසා පිරිනිවිලා හිටිය නිසායි අන් අයගේ කෙලෙස් නසන්නට උපදෙස් දෙන්න උන්වහන්සේ සුදුසු වුණේ. එහෙමනම් මේකෙන් කියන්නේ රහත් වෙලා ඉවර වෙලා අනිත් අයට උපදෙස් දෙන්න කියලා නෙමෙයි. කෙලෙස් සහිතව ඉඳද්දී අපට අනිත් අයට මඟ පෙන්වන්න සිද්ධ වෙනවා. අඩුම තරමින් අපට පුළුවන් වෙන්නට ඕනේ කොයිතරම් අවශේෂ කෙලෙස් අපේ මනස තුල තිබුණා වුණත් මේ කියන්නට යන කාරණයෙන් කුපිත වෙලා කලබල වෙලා මට දරා ගන්නට බැරුව මම ඔරොත්තු දෙන්නේ නැතුව නිකන් කෑකෝ ගහලා තේරුමක් නැහැ. ඒ පිළිබඳව මදහත් නුවණින් දකිමින් අනේකා සැකසීමේ කරුණා මෛත්‍රියෙන් පමණක්ම අන් අයට උපදෙස් දෙනවා නම් තමයි අනේකාගේ වරදින් මුදවා ගන්නට පුළුවන්. ඉතින් මම එවලේ නැවත නැවත කල්පනා කළා දැන් මට මේක නොකිය ඉන්න බැරිද? මට ඕන නොකිය ඉන්නත් පුළුවන්. හැමදාම උන්වහන්සේ දාන ගෙදදී හොටි සීරුවත් මට ඒකේ 아무තු අමාරුවක් නැහැ. මට ඒකේ ප්‍රශ්නයක් නැහැ. එතකොට මට ඒ පිළිබඳව නිහඬ වෙන්නට පුළුවන්. ඊට පස්සේ මම කල්පනා කළා එහෙමනම් මට ඒ ගැන කිසි කලබලයක් නැහැ. එහෙමනම් උන්වහන්සේගේ යහපත සඳහා මේක කියන්න මට පුළුවන් කරුණා මෛත්‍රිය. එහෙම කල්පනා කරලා මම උන්වහන්සේට මේක කියනවා කියලා තීරණය කරලා ඊළඟට මට කල්පනා වුණා උන්වහන්සේ අතින් විතරක් නෙමෙයි මේ අඩුපාඩු සිද්ධ වෙන්නේ අනිත් අය අතිනුත් මෙහෙම වෙන්නට පුළුවන් කාටත් සෙන් ප්‍රතිශාව හැදෙන්න පුළුවන් ඒ නිසා ඔක්කොටම මේක පොදුවේ කියා දෙන්නට ඕනේ කියලා දානි වළඳලා ඉවර වෙලා සියලු දෙනාම ආපහු වෙනකොට මම වාහනේදී පිටිපසට හැරිලා මම කිව්වා දානි ගෙවල් වලදී හෙම්බිරිස්සාව තිබුණා වුණාට සද්දය හෙන්න හොටු සූරණ එක සුදුසු නැහැ. ඒක එච්චර ගැළපෙන්නේ නැහැ දානි වළඳන තැන. කියනකොටම අර හාමුදුරුවන්ට කේන්ති ගිහිල්ලා උන්වහන්සේ කිව්වා ඉතින් සද්ද ඇහෙන්න හොට සූරන්නේ නැතුව වෙන කොහොමද හොට සූරන්නේ? පස්සේ මම කිව්වා ඉතින් ඒක පරිස්සමින් කරගන්න එතකොට උන්වහන්සේ කිව්වා හෙම්බිරිස්සාව හැදිච්ච අයනේ ඒකේ අමාරුව දන්නේ කියලා. පස්සේ මම කිව්වා ඉතින් අනිත් අපටත් හෙම්බිරිස්සාව හැදිලා තියෙනවනේ දන්න නිසානේ කියන්නේ. ඒ නිසා එහෙම හිතන්න එපා. ඒක තමන්ගේ නැහැදිච්චකම වෙනවා. ඒ නිසා තමන් හැදිච්ච කෙනෙක් හැටියට කටයුතු කරන්නම් ඔయిత වඩා සංසුන්ව ක්‍රියාත්මක වෙන්න වෙනවා. දැන් උන්වහන්සේ එකට එකම කියනවා. පස්සේ දැන් මට දැනෙන්න ගත්තා දැන් මගේ මනසෙත් අර ඉවසීම ටික ටික නැති වීගෙන වගේ එනවා. මං එහෙමම කතාව නවත්ත ගත්තා. දැන් අනිත් හාමුදුරුවෝ ඔක්කොම පුදුම වුණා. මොකද දැන් ඒ කවුරුවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ උන්වහන්සේ මට එහෙම ප්‍රතිචාර දක්වයි කියලා. දැන් මටත් දැන් හිතට නොමනාපයක් මතුවෙනවා. ඇයි මෙහෙම කතා කළේ? නමුත් මම එතනින් එහාට කතා කරන්න ගියේ නැහැ. එහෙමම නිස්සබ්ද වෙලා මම ආපහු කුටියට ගිහිල්ලා මම සෑහෙන වෙලාවක් ඇඳේ හාන්සි වෙලා කල්පනා කළා. මම කරුණා මෛත්‍රියෙන් බොහොම අනුකම්පාවෙන්මයි උන්වහන්සේට උපදේශය දුන්නේ. ඇයි ඒක වැරදුනේ? කොතනද වැරදුනේ? දැන් මට පේන්නෙම උන්වහන්සේගේ දෝෂෙමයි. හිතුවක්කාරකම උපදේශයක් දුන්නම් පිළිගන්න ලෑස්ති නැහැ. මීට පස්සේ නම් උපදේශ දෙන්න යන්න ඕනේ ඕන එකක් කරගත්තුනේ. මෙහෙම දැන් ද්වේෂය මගේ මනසේ මතුවෙනවා. මං කල්පනා කළා එහෙම හිතන්න හොඳ නෑනේ. මට උන්වහන්සේට ඕනනම් අවවාද නොදී සම්පූර්ණ බැහැර කරලා නිකන් ඉන්න පුළුවන්. නමුත් උන්වහන්සේගේ මට ගන්න දෙයක් නැති වුණාට මගේ අසුර නැසී වුණොත් උන්වහන්සේට ඒක පාඩුවක් වෙනවා. ඒ නිසා මම එහෙම හිතන එක සුදුසු නෑ. මම උන්වහන්සේට සැකසෙන්න උදව් කරන්න ඕන. හැබැයි උදව් කරන්න ගිහින් වැරදුනේ මොකක් නිසාද? කොතනද පැටලුනේ? මෙච්චර හොඳට කල්පනා කරලා දීපු උපදේශේ ඇයි කන පිට ගියේ? මෙහෙම සෑහෙන වෙලාවක් කල්පනා කරනකොට තමයි මෙන්න මේ කියන පොදු මනුස්ස ආකල්පය මට පළවෙනි වතාවට ජීවිතේ මනසට තදින්ම වැටහුනේ එදා තමයි. ඒ මොකක්ද? මේ ප්‍රතජන මිනිස්සු කැමති නැ තමන්ගේ වරදක් තිබුණා වුණාට ඒක ප්‍රසිද්ධියේ කියනවට. පෞද්ගලිකව කියා දෙනවා නම් ඒක තේරුම් අරන් සමහරට හදා ගන්නත් ලෑස්තියි. හැබැයි අනිත් අය ඉදිරියේ කිව්ව ගමන්ම තමන්ගේ වරද හෙළිවීම නිසා පුංචි ලැජ්ජාවක් ඇති වෙනවා. ඒ ලැජ්ජාව නිසා උපදේශයේ දීපු කෙනා හාමුදුරුවෝද අම්මා තාත්තද බුදුහාමුදුරුවෝද කියලා බලන්නේ ගැටෙන්නටයි ද්වේෂයකුයි මනසේ පහළ වෙන්නේ. එතකොට ඒ द्वේෂයේ පටිගයේ නොසතුටේ අමනාපයේ මතුවෙන්නේ කුමක් නිසාද? මගේ වරද එලිපිට නොකියනවා නම් හොඳයි. මට රහසේ පමණක් කියනවා නම් හොඳයි කියන මේ ලාමක අදහස අපේ මනසේ තියෙන නිසායි තව කෙනෙක් ප්‍රසිද්ධිය අපට වරදක් පෙන්නපුවාම අපට කෝපයක් අමනාපයක් ඇති වෙනවා. සරියුත් හාමුදුරුව දේශනා කරනවා මේ තමයි අංගන මේ තමයි ලාමක කෙලෙස් ධර්ම අපි බලාපොරොත්තුවක් ඇති කරගන්නවා අන් අය මෙසේ කටයුතු කළොත් හොඳයි කියලා. එහෙම නොවෙනකොට අපි කුපිත වෙනවා. අපි කලබල වෙනවා. නොසතුටක් ඇති වෙනවා. මේ මිනිස් මනසේ පහළ වෙන ලාමක අකුසල ධර්ම, ලාමක පාප ධර්ම. මේවා පිළිබඳව ගිහි පැවිදි හැමදෙනාම තේරුම් ගන්නට ඕනේ. ඊළඟට උන්වහන්සේ දක්වනවා මට ඉතින් උපදෙස් දුන්නත් කමක් නැහැ. උපදෙස් දෙන්න සුදුසු කෙනෙක්. මට වඩා වැඩිහිටි කෙනෙක්, ගෞරවනීය කෙනෙක් නම් කිව්වත් කමක් නැහැ. මේ නිකන් පල්ලෙහා ඉන්න මිනිස්සු දෙන උපදෙස් මම මොකටද පිළිගන්නේ? මට උපදෙස් දෙන්න එයා කවුද? මගේ කවුද? එයාට මොකද්ද මට උපදේශයක් දෙන්න තියෙන අයිතිය? මොකද්ද එයාට තියෙන සුදුසුකම? මෙන්න මෙහෙම අපි කල්පනා කරමු. එතකොට උපදේශي දුන්නත් කමක් නැහැ ප්‍රසිද්ධිය කිව්වත් කමක් නැහැ හැබැයි ඒකට සුදුසු කෙනෙක් සුදුසු කෙනෙක් උපදේශයේ දෙයි කියලාම අපිට සමාජයෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් නැහැ අපට උපදේශයක් දෙන්න සුදුස්සෝ මේ සමාජයේ කොච්චර ඉන්නවද ඒ වගේම ඒ අය හැමතිස්සෙම අපට උපදෙස් දෙයි කියලා අපට අපේක්ෂා කරන්නත් බෑ. සුදුසු කෙනාගෙන් හරි නොසුදුසු කෙනාගෙන් හරි අපට උපදේශයක් ලැබෙනවා නම් ඒ උපදේශයේ ගෞරවයෙන් පිළිගන්නට අපි නිහතමානී වෙනව ඇරෙන්න අපට ජීවිතේ හැමදාම අපි බලාපොරොත්තු වෙන හැටියට ලෝකයයි හැසිරෙයි කියලා අපේක්ෂා කරන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ <clears throat> නිධීනංව පවත්තාරං යම් පස්සේ වජ්‍ය දස්සිනං නිග්ගයිහවාදින් මේදාවින් තාදෙසං පණ්ඩිතං භජේ තාදෙසං භජමානස්ස සෙය්‍යෝ හෝතින පාපියෝ යම් කිසි කෙනෙකුට නිදානයක් පෙන්වන්න වගේ නිග්‍රහ කරලා ටොකු වෙනලා ගුටියනලා හරි වැරද්දක් පෙන්නනවා නම් ඒ ප්‍රසිද්ධියේ නිග්‍රහ කරලා හරි වැරද්ද පෙන්නනවා නම් නිදානයක් පෙන්නලා දෙන්න වගේ එක පිළිගන්න. ඒ බඳු පඬිත්වෝ ඒ බඳු නුවණැත්තෝ ඇසුරු කරන්නේ එහෙම කෙනෙක් ඇසුරු කරන කෙනාට කවදාවත් අයහපතක් වෙන්නේ නැහැ. Tamange වැරදි හදාගෙන නිවැරදි වෙන්නට එය උදව්වක් වෙනවා. බුදුහාමුදුරුව මෙතනදී භාවිතා කරන වචනය තමයි නිග්ගයිහවාදින් මේදාවෙන්. Tamange වරදට නිග්‍රහ කරන විදිහේ නුවණැත්තන්. ඔළුව අතගාලා කියන අය විතරක් නෙමෙයි. නිග්‍රහ කරලා බැනලා දොස් කියලා දඬුවම් කරලා හරි Tamange වරද පෙන්නනවා නම් ඒකට සුදුසු කෙනෙක් හරි නොසුදුසු කෙනෙක් හරි ඒ වරද පෙන්නනවා නම් ඒක පිළිගන්නට පුළුවන් වෙන්නට ඕන. පිනතුන් අහලා තියෙනවානේ ප්‍රසිද්ධම කතා ප්‍රවෘත්තියක්නේ සරියුත් හාමුදුරුව වඩිනකොට උන්වහන්සේගේ සිවුරු කොන බිම ඇතිල්ලෙනවා දැකලා එදා පැවිදි වෙච්ච හත් අවුරුදු සාමණේරයන් වහන්සේ නම වයසින් අවුරුදු 7යි එදායි පැවිදි වෙලා තියෙන්නේ. තාම පුංචි හාමුදුරු නමක්. මේ ධම්මසේනාධිපති වූ මහා ප්‍රඥ වූ සරියුත් මහ රහතන් වහන්සේට කතා කරලා කියනවා ස්වාමීනි ඔය සිවුරු පොට බිම ගෑවෙනවා. ඒක උස්සලා පෙරව ගන්න. සරියුත් හාමුදුරුව ආපහු හැරිලා බැලුවා කාරණේ ඇත්ත. සිවුරු පොට බිම ඇදෙනවා. උන්වහන්සේ පොඩි හාමුදුරුවන්ට වඳින්න විදිහක් නැහැ. තමන් උපසම්පදාවෙන් වැඩිහිටි කෙනෙක් නිසා ඒක මේ ශාසනික සම්ප්‍රදාය නෙමෙයි. ඒ නිසා බුදුහාමුදුරුව වැඩ ඉන්න පැත්තට උන්වහන්සේ දොහොත් මුදුන් දීලා নমස්කාර කරලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා තදහු පබ්බජිතෝ සන්තෝ ජාතියා සත්වස්සිකෝ සෝපිමං අනුසාසෙය්‍ය සම්පටිච්ඡාමි මත්තකේ අදම පහන වෙච්ච හත් අවුරුදු වයසේ පොඩි හාමුදුරුවෝ හරි මට උපදේශයක් දුන්නා නම් අවවාදයක් කළා නම් මම මේක හිස් මුදිනේ පිළි අරගෙන මගේ අඩුපාඩුව මං හදා ගන්නවායි කියලා උන්වහන්සේ Tamanගේ වරද හදාගත්තා. මෙන්න මේ විදිහට සමාජය තුල අපට බලාපොරොත්තු වෙන්න බෑ සුදුසු කෙනෙක්ම අපට මේ උපදේශය දිය යුතුයි. නුසුදුසු කෙනෙක්ගෙන් උපදේශය ලැබුණත් පිළි අරගෙන අපේ වරද හදා ගන්නට පුළුවන් වෙන්නේ ඒ තරම් නිහතමානී බවක් අපි තුල තිබුණා. නමුත් නුසුදුසු අය මට උපදෙස් නොදිය යුතුයි. උඹලා කවුද මට උපදෙස් දෙන්න? සුදුසු කෙනෙක් විතරක් උපදෙස් දුන්නොත් මං හදා ගන්නම්. මෙහෙම හිතන තැනැත්තා කවදාවත් Tamanගේ වරද හදාගන්නේ නැහැ. ඒ ලාමක අපේක්ෂාව නිසා අන් අය Tamanට උපදෙස් දෙනකොට ඒ සමග ගැටෙනවා නොසතුටක් අමනාපයක් ඇති කරගන්නවා සරියුත් හාමුදුරුව දේශනා කරන ආශ්මතුනේ මෙන්න මේවා තමයි ලාමක කෙලස් ධර්ම කියන්නේ මේවට තමයි අංගන කියන්නේ ඊළඟට සරියුත් හාමුදුරුව දීර්ඝ වශයෙන් පැහැදිලි කරන තවත් කාරණයක් මේ මිනිස්සුන්ගේ ගිහි පැවිදි බොහෝ දෙනාගේ හැඟීමක් ඇති වෙනවා මටම මූලිකත්වය ලැබෙන්න ඕන මටම නායකත්වය ලැබෙන්න ඕන මටම අන් අයගේ ගරු බුහුමන් ලැබෙන්නට ඕන ගිහි පැවිදි ඕන කෙනෙක් තුල මේවා ඇති වෙනවා සමාජයේ කටයුතු කරනකොට මාවම මූලිකයා කරගෙන කටයුතු කරනවා නම් හොඳයි මගෙන්ම අහලා කරනවා නම් හොඳයි ගෙවල් වලත් ප්‍රශ්න ගොඩක් නිර්මාණය වෙන්නේ මේ නිසා හොඳ වැඩේ කළා වුණත් තමන්ගෙන් අහලා කරන්නට ඕන කියලා තමන් හිතනවා ඇහුවේ නැත්තම් කොච්චර හොඳ වැඩේ කළා වුණත් Taman ඒකට විරුද්ධ වෙනවා. ඒ විරුද්ධ වෙන්නට හේතුව ඒක වරදක් නිසා නෙමෙයි. Tamanගේ අනුමැතිය ගත්තේ නැහැ. Tamanගෙන් අහලා කළේ නැහැ. ආයතනවලත් මේ ප්‍රශ්නේ හරියට වෙනවා. හැබැයි ආයතනවල නම් ඉතින් ප්‍රධානියාගෙන් අවසර අරගෙන කරන එක හොඳයි. මොකද එතන අනිවාර්යෙන් පරිපාලනයක් තියෙන්නට ඕනනේ. ඒ නිසා ප්‍රධානියා වැඩිහිටියා දැනුවත් කරලා කටයුතු කරන එක හැමතැනකදීම හොඳයි. නමුත් අපිට හැමතිස්සෙම සමාජයෙන් එහෙම දේවල් අපේක්ෂා කරන්න පුළුවන්කමක් නැහැ. ඒ ලාමක අපේක්ෂාවන් නැති කරගත්තාම නිරන්තරයෙන් නොසතුටක්, අමනාපයක්මයි අපේ මනසේ පහළ වෙන්නේ. මටම මූලිකත්වය දෙන්න ඕන. මාවම මුල් කරගෙන කටයුතු කරන්න ඕන. පන්සල් වල වැඩ කරද්දි සදහසිතින් ගෞරවයෙන් මිනිස්සු කටයුතු කරනවා. හැබැයි ටික කාලයක් යනකොට පන්සල් බදු ගන්නවා මේ මිනිස්සු විසින්. බදු ගන්නවා කියන්නේ ඒ අය කල්පනා කරන අපි තමයි මේකේ මුල ඉඳලා වැඩ කළේ. අපි තමයි මේකේ මුල් පස් පිටල්ලත් කැපුවේ. අපි මේව මේව ගෙනත් දුන්නා. අපි මෙතන දිනු කළා. ඒ නිසා දැන් අපේ අධිකාරිය අනිත් කවුරු මොනවා කළත් අපෙන් අහලා කරන්න ඕන. පන්සලේ බුද්ධ පූජාවක් තියෙනවා නම් ඒත් ඒගොල්ලන්ගෙන් අවසර ගන්න ඕන. ලොකු හාමුදුරන්ගෙන් අවසර නොගත්තට කමන්නේ. ඒ අධිකාරියට දැනුම් දෙන්න ඕන. එහෙම නැත්නම් ඒගොල්ලෝ බාධා කරනවා. අද මේ රටේ ප්‍රධාන පෙළේ ආයතන සිද්ධාස්ථානවලත් මේ ගැටලුව තියෙනවා කොච්චර හොඳ වැඩක් කරන්න හැදුවා වුණත් කොච්චර හොඳ පින්කමක් කරන්න හැදුවා වුණත් සමහර වෙලාවට මිනිස්සුන්ට ඕන හැටියට හාමුදුරන්ට ඕන හැටියට ඒ පින්කම කරගන්නට ඉඩ දෙන්නේ බාධා කරනවා කුමක් නිසාද Tamanගේ අධිකාරී බලය නිසා ආයතනයක් අපි පවත්වාගෙන යන්නේ යම් කෙනෙකුට යහපත පිණිස නම් පින්නතුනේ එතන යම්කිසි පරිපාලනයක් තියෙන්න ඕනේ ඒක නුසුදුසුයි කියනවා නෙමෙයි. නමුත් මේ පරිපාලනය වගේ මේ ආයතනය පවත්වන්නේ කුමක් සඳහාද කියලා අපි මතක තියාගන්න. මොකටද මේක පවත්වාගෙන යන්නේ? කාටත් නිදහසේ කුසල් දහම් කරගන්න. මනස වඩවා ගන්න. ඒ අවශ්‍යතාවය, ඒ යහපත් සංකල්පය, ඒ සිද්ධ ස්ථානයෙන් ඉටු නොවෙනවා නම් ඒකට යමෙක් බාධා කරනවා නම් ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ ඒ අය අන් අයගේ කුසලයට බාධා කරලා අන් අය කරන පින්කම වළක්වලා මහා අපරාධයක් කරගෙන මහා පාප කර්මයක් කරගෙන නිරයේ යන්නට මඟ හදාගන්න ඉතින් ඒ නිසා මමම මූලික වෙන්නට ඕන මගෙන්ම අහලා කරන්නට ඕන මගේම මූලිකත්වයෙන් මටම ගරු බුහුමන් කරගෙන මාවම පෙරටුවේ තියාගෙන කටයුතු කරන්න ඕන කියන මේ සංකල්පේ ලාමක වූ අපේක්ෂාවක් මේ ලාමක අපේක්ෂාව යමෙකුගේ මනසේ ඇති වෙනවා එසේ කටයුතු නොකරන හැම මොහොතකම අන් අය සමග ගැටෙනවා හැපෙනවා නොසතුටක් ඇති වෙනවා මෙන්න මේවා තමයි අංගන නම් වූ ලාමක කෙලෙස් ධර්ම කියලා සරියොත් මහරහතන් වහන්සේ දේශනා කරනවා. දැන් මේ විදිහට උන්වහන්සේ දක්වනවා යම් කෙනෙක් තුළ මේ ලාමක කෙලෙස් ධර්ම තියෙනවා ඒ කෙලෙස් ධර්ම තියෙන බව හඳුනාගන්නේ නැතුව ඒ තනත්තා කොයිතරම් උසස් ප්‍රතිපදාවක පවතිනවා කිව්වා වුණත් අපි හිතමු ආරණ්‍යයක, ගල්ලෙනක, භාවනාස්ථානයක, අසපුවක, පන්සලක කොතනක ජීවත් වෙනවා කියලා කිව්වත් මේ මේ තරම් උසස් වූ දුතාංග සමාදන් වෙලා ඉන්නවා කියලා කිව්වා. මේ මේ විදිහේ උසස් ප්‍රතිපදාවක කටයුතු කරනවා කියලා කිව්වා. උනත් ඒක තරම් උසස් වෙන්නේ නැහැ මේ ලාමක ઈચ્છාවන්ගෙන් Tamanගේ මනස විනාශ වෙලා තියෙනවා. එහි ඇති පළක් නැහැ. සරියුත් හාමුදුරුව ඒකට උදාහරණයක් දක්වනවා යම්කිසි කෙනෙක් රත්තරන් භාජන දෙකක් එක පිට එක තියලා වහගෙන යනවා. හැබැයි මේක ඇතුලේ බලු කුණක් එහෙම නැත්නම් නයි කුණක් මේ රත්තරන් භාජනයේ ඇතුලේ දාලා වහගෙන යන්නේ. ඔළුව උඩින් තියාගෙන බොහොම ප්‍රසාදනීය ආකාරයෙන් මහමග යනවා. යනකොට අනිත් අය කතා කරලා අනේ මොනවද මේ රත්තරන් භාජනයේ මේ ඔළුව උඩ තියාගෙන යන්නේ කියලා ලං වෙලා ගිහිල්ලා වැහුම් අරලා බැලුවෙන් පස්සේ ආ මේකේ මේ තියෙන බලු කුණක් නේ. මේකේ තියෙන නයි කුණක් නේ. ඔක්කාරයට එනවා වමන යන්නට එනවා ප්‍රසාදයක් ඇති වෙන්නේ නැහැ. ආපහු ඒ පැත්තවත් බලන්නේ නැහැ. සරියුත් හාමුදුරුව දේශනා කරන අන්න ඒ වගේ ඇතැම් පැවිද්දෝ ඉන්නවා බාහිරින් හොඳට ප්‍රතිපත්ති ගරුකව වගේ පේනවා බොහෝම සිල්වත් වගේ පේනවා කතාවෙන් බහෙන් හැසිරීමෙන් පැවැත්මෙන් ඊටාම බොහෝ දෙනාගේ සිත් ගන්නවා හැබැයි පොඩ්ඩක් ලං වෙලා වැහුම් ඇරලා බැලුවෙන් පස්සේ ඇතුලේ තියෙන්නේ බලුකුණක් හරි එහෙම නැත්නම් නයිකුණක් හරි මේ වගේ අප්‍රසන්න දෙයක් ඒ තනත්තා ශාසනය ගැනත් කලකිරෙනවා. ඒ තනත්තා ධහම ගැනත් කලකිරෙනවා. එසේ කටයුතු කරනවා නම් ඒ තනත්තාගේ ඒ බාහිරට පෙනෙන ප්‍රතිපදාවෙන් ඇති තේරුමක් නැහැ කියලා සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා. ඇතම් ගිහියොත් ඉන්නවා ඒ විදිහට. බාහිරින් බොහොම හොඳට හොඳ ලස්සනට කතා කරනවා. බොහොම ප්‍රියමනාප විදිහට කතා කරනවා. පණ දෙන්න වගේ කතා කරනවා. ඕනම දෙයකට ඉදිරිපත් වෙනවා. බැලූ බැල්මට රූපයත් හොඳයි පැවැත්මත් හොඳයි, කතාවත් හොඳයි, සියල්ලම හොඳයි. හැබැයි ඇතුලේ අදහස් වශයෙන් කුණු වෙච්ච, කිලුටු වෙච්ච, ඕජා වැగిරෙන අපවිත්‍ර ස්වභාවයක් సంతානය තුල තියෙනවා. ටිකක් ළඟට කිට්ටු වෙලා ටික දවසක් ඇසුරු කරනකොට තමයි ඒ සිත් තුල තියෙන කුණු ඔක්කොම එළියට එන්නට පටන් ගන්නෙ. ඒ නිසා සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා මම ආරණ්‍යගතව ඉන්නවා මම ගල්ලෙනේ ඉන්නවා මම රුක් මුල ඉන්නවා මම සෙනසුනේ ඉන්නවා මම අසපුවේ ඉන්නවා මම පන්සලේ ඉන්නවා මම මෙහෙම ප්‍රතිපදාවක් ඇසුරු කරනවා මම මේ දූතාංග රකින්නවා මෙහෙම කිව්වාට පළක් නැහැ මම මේ මේ විදිහට නිවන් දකින්න කටයුතු කරනවා මට ධාන තියෙනවා මට අභිඥා තියෙනවා කිව්වට පළක් නැහැ ලං වෙලා බලනකොට ඇතුලේ තියෙන්නේ අර විදිහේ ලාමක අපේක්ෂාවන් නම් අනුන් Taman වෙත ගෙන්නා ගන්නට පිරිස් බලය වැඩි කරගන්නට Tamanගේ බලය ධනය සම්පාදනය කරගන්නට තමන් හිතන හැටියටම සියලු දෙනා කටයුතු කරන්නට ඕන. තමන්ගේ අනසකටම යට වෙන්නට ඕන. මම කියන බණම අහන්න ඕන. මම පෙන්නන පාරෙම යන්නට ඕන. මේ විදිහේ ලාමක ઈચ્છාවන් නම් ඇතුලේ තියෙන්නේ ඒ ප්‍රතිපදාවෙන් ඒ පිටට පේන දෙයින් එච්චර පළක් නැහැ කියලා සරියුත් හාමුදුරු දේශනා කරනවා අපිට. මෙහෙම කියනකොට මුගලන් මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා ආශ්චර්යයි ස්වාමීනි ඔබ වහන්සේගේ දේශනාව ආශ්චර්යයි මට හිතෙනවා සරියුත් හාමුදුරුව මේ ලාමක කෙලෙස් ධර්ම වලින් මැඩගෙන කෙලෙස් වසඟයට ගිහිල්ලා නීවරණ ධර්ම වලට නතු වෙලා ලෝකයා රවටන්නට පෙනී හිටින භික්ෂූන් වහන්සේලාගේ සිත දැනගෙන ඔබ වහන්සේ වැයක් අරගෙන රහින්නා වගේ උන්වහන්සේලාගේ ලාමක සිතුවිලි හඳුනාගෙන හරියට රහිනවා වගේ මට පේන්නේ කියලා මුගලන් හාමුදුරුව උපමාවක් දේශනා කරනවා ස්වාමීනි මට උපමාවක් වැටහෙනවා මම ගිජ්ජකූට පර්වතයේ වාසය කරනකොට මම රජගහ නුවර ජීවත් වෙනකොට දිනක් මම පිළිසිඟා වඩිද්දී සාමීති කියලා එක්තරා රතාචාර්යවරයෙකුගේ පුත්‍රයෙක් මේ තනත්තා කරත් එකට නිම් වලල්ලක්. ඒ කියන්නේ කරත්ත රෝදේ ගානට ක්‍රම ක්‍රමයෙන් රැහැලා රැහැලා මේකේ වලල්ල ගානට පිළියෙල කරනවා. හරි රවුමෙන්න මේක රැහැලා හරි ගස්සනවා. මෙහෙම හදනකොට පාණ්ඩු පුත්‍ර කියලා තවත් එක්තරා රියකරුවෙකුගේ පුත්‍රයෙක් මෙතනට පැමිණියා. පැමිණිලා ඒ පාණ්ඩු පුත්‍ර කියන රතාචාර්ය පුත්‍රයා කල්පනා කරනවා මේ රෝදේ මෙතන ඇදයි. මෙතනත් පොඩ්ඩක් රැහුණොත් හොඳයි. මෙතනත් පොඩ්ඩක් රැහුනොත් හොඳයි කියලා හිතනවා. අර හිතන හිතන තැන් ඔක්කොම අර සාමීති කියන අර රතාචාර්යගේ පුත්‍රයා රැහැලා රැහැලා ගානට රවුම හදනවා. එතකොට දැන් පාණ්ඩු පුත්‍ර කියනවා හරි ආශ්චර්යයි. හරියට නිකන් මගේ හිත දැනගෙන කළා වගේ. මෙතනින් රැහුනොත් හොඳයි කියලා හිතනකොට ඔබ එතන රහිනවා. මෙතනින් රැහුනොත් හොඳයි කියලා හිතනවා. ඔබ එතන රහිනවා. හරි ආශ්චර්යයි. මගේ සිත දැනගෙන ඔබ කටයුතු කළා වගේ කියලා ඔහු ප්‍රකාශ කළා. මොගලන් හාමුදුරුව මේ උදාහරණය මේ උපමාව දේශනා කරනවා ස්වාමීනි හරි ආශ්චර්යයි මට හිතෙනවා සරියුත් හාමුදුරුව මේ භික්ෂූන් වහන්සේලාගේ ලාමක අදහස් දැනගෙන වගේ උන්වහන්සේලා කටයුතු කරන හැටි දැකලා හරියටම ඒ මනෝභාවයන් හඳුනාගෙන ලාමක වූ පාප ධර්මයන් රැහැලා දාන්න වගේ ඔබ වහන්සේගේ දේශනාව හරිම ආශ්චර්යයි ස්වාමීනි මේ දුර්ගුණ බහුලව පිටින් විතරක් පෙන්නාගෙන සීලය පෙන්නාගෙන ගුණය පෙන්නාගෙන Tamanගේ මහේසාක්‍ය බව පෙන්නාගෙන ඇතුලේ කුණු වහගෙන පාප ධර්මයන්ට කෙලෙස් ධර්මයන්ට නතු වෙලා නීවරණ ධර්මයන්ට වසඟව ලාමක කෙලෙස් ධර්ම තුලින් මැඩගෙන මෙසේ හැසිරෙන පැවිදි පැවිද්දන්ට ඔබ වහන්සේගේ දේශනාව ඊටාම අනර්ගයි කියලා සරියුත් මුගලන් හාමුදුරුව ඒ දේශනාව අනුමත කරලා ස්වාමීනි සිල්වත් වූ ගුණවත් වූ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි අවංකව පිහිටිය භික්ෂුන් මේ ශාසනයේ ඉන්නවා අවංකව සිල් රකිනා ඉන්නවා අවංකව ಗುಣ පුරන අය ඉන්නවා. ලෝකෙට පෙන්වන්නට නෙමෙයි. අවංකව ධාන තියන අය ඉන්නවා. අවංකව මාර්ගඵල ලැබුව අය ඉන්නවා. ලෝකෙට කියාපාන්නට නෙමෙයි. ඒයි ලෝකෙට කිය කියා විදින්නේ නැහැ. Taman ළඟ තියෙන දේ සුරක්ෂිත කරගෙන බෙදා දෙන්නට සුදුසු තැන බෙදා දෙනවා. හරියට රන් තලියක ඇල්හාලේ බත් තියාගෙන යනකොට කැමැති කැමැති කන්න කැමැති අයට බෙදා දීලා කුසගිනි නිවන්නා වගේ මේ ශාසනයේ සදහැවත් පැවිද්දෝ ඉන්නවා. නුවණැති පැවිද්දෝ ඉන්නවා. සිල්වත් පැවිද්දෝ ඉන්නවා. ගුණවත් පැවිද්දෝ ඉන්නවා. පෙන්වනවා ලෝකෙට පෙන්වන්නට රඟපාන්නට උත්සාහ කරන්නේ තමන් තුල තියෙන ගුණය ආරක්ෂා කරගෙන අවශ්‍ය තැනදී සුදුසු අයට බෙදා දීලා බොහෝ දෙනාගේ සිත් පහන් කරනවා දහමට නැඹුරු කරනවා ඒ අය ගැන ඇසුරු කරන්න කරන්න මිනිස්සු පහදිනවා ඒ නිසා මේ ශාසනය බොහෝ කාලයක් පවතිනවා ස්වාමිනී සරියුත් මහරහතන් වහන්ස ඔබ වහන්සේගේ දේශනාව එබඳු සත්පුරුෂ භික්ෂූන් වහන්සේලා දෝතින් අරගෙන මල් මාලයක් පැලඳ ගන්නාසේ හිසේ පැලඳ ගන්නවා මේ දේශනාව එතරම්ම ආශ්චර්යයි කියලා මුගලන් හාමුදුරුවෝ මේ දේශනාව අනුමත කළා. ඉතින් මේ අංගන සූත්‍රය තුලින් සරියුත් මහරහතන් වහන්සේ දේශනා කළේ ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා ඕනෑම කෙනෙක්ගේ මනස තුල පහලට පහල වෙන්නට පුළුවන් ලාමක ઈચ્છාව මුල් කරගෙන තෘෂ්ණාව මුල් කරගෙන ඇති වෙන්නට පුළුවන් ලාමක පාප ධර්ම ඒ ලාමක මනෝභාවයන් නිසාම ලෝකයේත් එක්ක ඇලෙනවා ගැටෙනවා හැපෙනවා වෛර කරනවා